ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම දේශනා කළ ඒ උතුම් සද්ධර්මය ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙන්නේ අපිට වෙනමම ධර්මය කියලා දෙයක් හදලා වෙනමම දෙයක් පෙන්වලා දෙන්න හෝ දේශනා කරන්නට හෝ නෙමෙයි. අපේ ජීවිතයේම යථාර්ථය නැතිනම් අපි ජීවත් වෙනවා කියන තැන තියෙන ඇත්තම ඇත්ත ධර්මතා ටික අපිට පැහැදිලි කරලා දෙන්නට ඒ යථාර්ථයක් විදිහට අපිට පෙන්වලා දෙන ඒ ජීවිතයේ ඇත්ත කාරණා ටික අවබෝධ කරගන්නකොට අර බොරුව තුල හදාගත්ත සංකල්පමය වශයෙන් පවත්වාගෙන යන ඒ කාරණා ටික නොහට ගන්න බවට නැතිනම් නැති වෙන බවට පත් වෙනවා. එනිසා වැදගත්ම දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ තුල අපේ ජීවිතයේ යථාර්ථය කියන කාරණාව අවබෝධ කරගන්න එක මනස යොමු කරන එක. අපි දිගින් දිගටම සාකච්ඡා කළේ ධම්ම සංගණිත් ප්‍රකරණේ රූපකාණ්ඩයට අදාළව උපාදා රූප කොටසට අයිති ආයතන ධර්මතා ටික පිළිබඳව ආයතනයන්ගෙන් චක්කායතන රූපය පිළිබඳව සහ සෝතායතන රූපය පිළිබඳව අපි කතා කළා. සෝතායතනය පිළිබඳව කතා කරලා අපි කිව්වා සෝතේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ වගේම නිබ්බින්දතිනෝ නන්දති විරජ්‍යතිනෝ රජ්‍යති මෙන්න මේ කාරණා ටික අපි කෙටියෙන් සාකච්ඡා කළා. එතනදී වැදගත්ම දේ තමයි හැම වෙලාවකදීම කුමන ධර්මතාවයක් දකිනකොටද මේ නිබ්බිදාව ඇති උනේ ඒ වගේම මේ රාගය දුරු වෙන විදිහට මානසිකාර්යය වැඩුවේ ඒ වගේම විරජ්‍යන බව විරජ්‍යති විරජ්‍යන්තෝ රාගම් පජහති කියන බව ඇති කරගත්තේ නිරෝධෙන්තෝ සමුදයම් පජහති කියන බව නිරෝධේ නිරෝධ කරනකොට සමුදය සමුදය කියන කාරණාව දුරු කරනවා කියන කාරණාව මෙන්න මේ කොහොම අවබෝධයක් තුළද වෙන්නේ කියන එක බොහොම වැදගත් වෙන දෙයක්. අපි නිකන් උදාහරණයක් ගත්තොත් නිරෝධෙන්තෝ සමුදයං පජහති කියන කාරණාවේදී නිරෝධ කරනකොට නිරෝධෙන්තෝ ඒ නිරෝධ වශයෙන් දකිනකොට සමුදයම් පජහති සමුදේට ලක් වෙන කාරණාව සමුදය කියන එක දුර වෙනවා. එතකොට මේ සමුදය දුර වෙනවා කියන තැන වැදගත්ම දේ බවට පත් වෙන්නේ සමුදයාර්ය සත්‍ය සමුදේ පැත්ත නොහට ගන්න බවට යන එක අනුපාදයට යන එක. එතකොට ඒකේ Nirodhaය කියලා කිව්වේ අද ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් කල්පනා කරන ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් තියෙන දේ තමයි අනුත්පාදයේ Nirodhe නිවන කියන කාරණාව සහ නිරුද්ධති කියන පදයේ පිළිබඳ මේ Nirodheටපත් වෙනවා කියන කාරණාව එහෙමත් නැතිනම් නිරුද්ධ වෙනවා කියන කාරණාව පිළිබඳව ඇතැම් වෙලාවට කල්පනා කරනවා Nirodhe එකක් ඒ වගේම Nirodhe තව එකක් වෙනවා වගේම නිරුජ්‍යති කියන පදය තවත් එකක් කියලා. නමුත් මෙතන පවතින යථාර්ථය නැතිනම් මෙතන පවතින කාරණාව තමයි යම්කින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හට ගැනීම ස්වභාව කොට ඇතිනම් ඒ හැම දෙයක්ම නිරෝධයේ ස්වභාව කොට තියෙනවා. එතකොට මේ නිරෝධයේ ස්වභාව කොට ඇති ධර්මයක් කියලා කියනකොට හැම වෙලාවකදීම ඒක නිරුජ්ජති කියන පදයෙන්ම බිඳෙන දෙයක් නිරෝධය එතකොට ඒ දුරෙන් නැති වෙන බව නිසාමයි නිරෝධයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකේ හටගත්ත හැමදේම හේතුන්ගෙන් සකස් වන හැමදේම නිරෝධයට පත් වෙනවා කියන ධර්මතාවය ලෝකේ පවතින නැත්තම් ඒ පවතින යථාර්ථය ඒ පවතින ඇත්ත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් පවතින දේ අවබෝධ කරගන්න නුවණක් තමයි Nirodhe ඥානය බවට පත් වෙන්නේ. Nirodhe පිළිබඳව අවබෝධ කරගන්න නුවණ දුක්ඛ Nirodhe ඥානං උනා මිසක Nirodhaya කියන කාරණාවම නුවණ කොට ගැනීම යුතු වෙන්නේ නැහැ. එතකොට අපි කෙටියෙන් Nirodhe කියලා කතා කරාට චතුරාර්ය සත්‍ය කතා කරනකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කතා කරාට මේ හැම දෙයක්ම කතා කරන්නේ දුක ආර්ය සත්‍යයක් කියන තැන වෙන්නේ එතන දුක පිළිබඳව ඇති කරගන්න උතුම් නුවණත් එක්කම. ඒ වගේම සමුදය කියන කාරණාව ආර්යයක් දෙයක් ආර්ය සත්‍යයක් බවට පත් වෙන්නේ ඒක අවබෝධ කරගන්න නොනත් එක්කම. ඒ වගේම Nirodhayat ඒ වගේම ප්‍රතිපදාවත් මාර්ගයක්. එතකොට අපිට හැම වෙලාවකදීම සෝතය කියන එක මේ Nirodhaය සාක්ෂාත් කරනකොට Nirodhento samudayam pajahati නිරුද්ධ කරනකොට මෙතන සමුදේ දුර වෙනවා. සමුදේ කිව්වේ සෝතේ උදා වෙන බව නැවත හදා ගන්න බව දුර වෙනවා. ඒකෙන් පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ සෝතේ දුරු වෙනවා කියලා කිව්වේ මේ කන ඇහෙන්නේ තු යනවා කියන තැනක් නෙමෙයි. අපි හැම වෙලාවකදීම සෝතේ විඳින්නේ සෝතේ නොවන තැනක ඉඳලා අන්න ඒ බවයි නිරුද්ධයට යන්නේ. අපි කොයි වෙලාවකවත් කනට ශබ්දය ඇහෙන මොහොත පිළිබඳව අපි දන්නේ නැහැ. විඥානන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැතිනම් දැනගන්න බව සිද්ධ වෙන්නේ ශබ්දයේ ඉතුරු නැතුව නැති වුණු බවක. ඒ හේතුව නිසාමයි රහතන් වහන්සේට සෝත නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. නැතිනම් සෝතායතන සලායතන නිරෝධේ නිවනයි කියනකොට සෝතායතනයේ තියෙනකොට නිවන් දකින්න බෑ. එහෙනම් සෝතායතන නිරුද්ධ වෙන්න ඕනේ. සෝතායතන නිරුද්ධ වෙන්න ඕනේ කියන එකෙන් අදහස් කළේ කොහොමත් සිද්ධ වෙන නිරෝධය පිළිබඳව උතුම් වූ නිරෝධේ ඥානය නුවණක් ඇති කරගන්න බව. එතකොට හැම වෙලාවකදීම හේතුන්ගෙන් හටගත්තු සෝතේ ඒ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධයි කියනකොට සුතේ සුතමත්තං සා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන දැනුමක් ඇති වෙලා තියෙනවා. ආපු දේ ඇහිීම් මාත්‍රයෙන්ම ඉවරයි ඉවර වුණ තැනක දැනගත්ත දේ දැනගැනීම් මාත්‍රයෙන් ඉවරයි කියලා ඇති වෙලා තියෙනවා. කොයි වෙලාවකවත් අහපු දෙයටයි දැනගත්තේ දැනගත්ත දෙයයි ඇහුනේ කියන මට්ටමක අවිද්‍යාවක් මිශ්‍ර වෙන බවක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා අපිට දැන් හොඳ වටිනා අර්ථයක් තියෙනවා. ඒ වටිනා අර්ථය තමයි Nirodhe ඥානය. Nirodhe පිළිබඳව අපි අවබෝධ කරගත්ත නුවණ. ඒක තමයි samudeyට අපිව අරගෙන යන්නේ නැත්තේ. samudey කියලා කිව්වේ කන නැති තැන කන හදාගන්න හැටි. සෝතේ නැති තැන සෝතේ හදාගන්න හැටි. අපි කන ශබ්දය කියන කාරණාව එක තැනක පවතින ධර්මතාවය කන ශබ්දේ නැති වුණු තැනක ඉතුරු නැතුව නැති වුණු තැනක අපි ශබ්දේ විඳිනවා කන පිළිබඳව විඳිනවා කන පිළිබඳ ශබ්දයේ පිළිබඳ විඳින මේ ඉතුරු නැතුව නැති වුණු තැන විඳින විඳීම නැවත කන උදා කරගන්නේ නැහැ කියන්නේ අන්න එතන පංච උපාදානස්කන්ධ මට්ටමින් හදාගන්න කන පැත්ත කන කතා කළා මිසක විඥාන චර්යා කියලා කතා කරන නැතිනම් පවතින කන ගැන කතා කරපු කාරණාවක් නෙමෙයි. එනිසා දැන් හොඳ අවබෝධයක් තියෙනවා අපිට. ඒ තමයි කන ගැන නිරෝධ කරන ක්‍රමවේදයක් අපිට තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. මොකද නිවන් දකින ප්‍රතිපදාව විදිහට ගත්තහම අපිට ලෝකේ තියෙනවා ගොඩක් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන පරයයක් තියෙනවා. ඒ පරයය තමයි ආස්වාද ආදීනවය නිස්සරණය කියන මේ පරයය. ආස්වාද ආදීනව නිස්සරණ. ආස්වාදය කියලා කියනකොට ආස්වාදය සහ ආදීනවය එක ලෞකික දෙයක්. ආශාදයේද ලෞකිකයි ආදීනවේ ලෞකිකයි. ආස්වාදය කියන දේ හැම වෙලාවකදීම අයිති සමුදය සත්‍යයට. මෙත්තිපකරණයේදී බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිවම අපිට දේශනා කරනවා. සායන් ධම්ම දේශනාකින් දේශේති කියලා මෙතනදී දේශනා කරන දේශනාව පිළිබඳ දේශනාහාරයේදී පැහැදිලි කරනවා ආස්වාදයේ විස්තර කරනවා නම් යම් තැනක එතන විස්තර කරන්නේ සමුදයයි කියලා. එතකොට අද අපිට ඇතැම් වෙලාවකට මේක විග්‍රහ කරන ඇත්ත කතා කරන දේවල් පිළිබඳ විමසලා බැලුවොත් අපිට ඇහෙනවා ආස්වාදයේ කියන තැන දුක්ඛ සත්‍යයට අයිති කරලා කියනවා. මොකද කැමැතිසේ නොපවතින එකනේ. ඒ නිසා ඒක දුක්ඛ සත්‍යයට අයිති බවට ආස්වාදයේ කියන එකත් පනවනවා. නෑ බුදුරජාණන් වහන්සේ පනවන්නේ ආස්වාදයේ පැහැදිලිවම සමුදේ සත්‍ය පැත්තට. මොකද සත්‍යය කැමති වෙන්නේ අන්න ඒ ආස්වාදයට. ඒ නිසා ආස්වාදයේ tikai ආදීනවේ බොහොම වැඩි. එතකොට ඒ කැමැතිසේ නොපවතින බවක් තියෙනවා නම් ඒකට කියනවා ආදීනමයක්. ඒක රූපයේ තියෙන ආදීනව ලක්ෂණය. ඒක දුක දුක්ඛ සත්‍යයටයි දෙයක්. ඒක දුකක්. අපි ගත්තොත් ඒ කැමැතිසේ පවතින් නැත්නම් ඒ කැමැතිසේ නොපවතින දුක අපිට ඇති වෙන්නේ කොහෙටද? අපි දන්නවා කැමැතිසේ නොපවතින දුක නැතිනම් ඒ දෝමනස්සය අපිට හටගන්නේ මානසික වශයෙන්. අපි කැමති විදිහට තියෙන්නේ කියන එක. එතකොට ඒ දෝමනස්සය අපිට මානසිකව ඇති වෙන දෙයක්. යම් කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් සත්‍ය යමකේ තුල පෙන්වනවා මේ දුකද දුක්ඛාර්ය සත්‍යද යම් කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් මේකට කියනවා දුක කියලා. එතකොට ඒක දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි ඒක දුක. යම් කායික දුකක් මානසික දුකක් තියෙනවා නම් මේ දුකෙන් එහාට ගියපු තවත් දුකක් තියෙනවා නම් අන්න ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. කායික දුකත් මානසික දුකක් අතහැරලා තවත් දුකක් තියෙනවා නම් ඒ දුකට කියනවා දුක්ඛාර්ය සත්‍ය කියලා. දැන් දුක්ඛ ආර්ය සත්‍යයයි අපි අවබෝධ කරගත යුතු වෙන්නේ. දුක දකින්න ලෝකේ කාටත් පුළුවන්. හැබැයි දුක ඉක්මවා ගියපු දෙයක්. වර්තමානයේ ගොඩාක් ප්‍රශ්නයක් තියෙන දෙයක් නිසායි මම මේ කාරණාව මෙතනට අදාළ කරගත්තේ. ආස්වාද ආදීනව නිස්සරණ කියනකොට ආදීනවය කියන කම ආදීනවය අපි ගන්නව නම් ආස්වාදයේ ඉෂ්ට කරන පැත්තක් විදිහට හෝ ආස්වාදයේ ඉෂ්ට නොකරන බව නිසා එන දෙයක් හැටියට ආදීනවේ ගන්නව නම් ඒ ආදීනවේ කියන කාරණාව නිවන හැටියට අපි දකිනවා නම් ඒක බරපතල වරදක්. ඒ කියන්නේ දැන් අනිච්ච කියන එකෙන් කැමැතිසේ නොපවතින එක දැක්කත් නිවන් දකින්න පුළුවන් නම් අනිච්ච දැකලා නිවන් දකින්න පුළුවන් නම් කැමැතිසේ නොපවතින බව ඒක තමයි රූපේ තියෙන ආදීනවය. ආදීනවය දැකලා නිවන් දකින්න පුළුවන් කියලායි ඒකෙන් විග්‍රහ කරන්න කියන්නේ. ආදීනවය දැකලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ආස්වාදයේ tikai ආදීනව ගොඩයි කියලා තේරුම් ගත්ත කෙනාට ආදීනව සම්බහුලයි කියන බව තේරුම් ගත්ත කෙනාට තමයි නිස්සරණ ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ මේ නිස්සරණ ක්‍රමවේදය සම්පූර්ණම ආදීනවේ දකින බව කියලා. මොකද ආදීනවේ කියන එක දුක මිසක දුක්ඛ සත්‍ය නොවන නිසා. එනිසා නිස්සාරණ ක්‍රමවේදයට නම් අපිට අවශ්‍ය වෙන දුක්ඛාරි සත්‍ය පිරිසිඳ දකින්නට Nirodhe සාක්ෂාත් කරන පැත්තකට ඒක තමයි නිස්සරණේ බවටපත් වෙන්නේ කොමකද අපි නිස්සරණේ දැකිය යුතු වෙන්නේ යමක් නිසානම් මේ ලෝකේ හදාගත්තේ ලෝක ප්‍රඥප්තියක් සිද්ධ කළේ යමක් නිසා නම් ඇලෙන බැඳෙන බව සහ ගැටෙන බව තීරණය කරගන්නේ ඒ සියලු ධර්මතාවලින් නිදෙන පැත්ත තමයි නිස්සරණ ක්‍රමය. එනිසා බුදුරජාණන් වහන්සේ සලායතන සංයුත්තේදී අපිට දේශනා කරන මහණෙනි ආදිත්ත පරයය වගේ සූත්‍රවලදී මහණෙනි ඇස ඇවිල ගන්නලාදී රූපය ඇවිල ගන්නලාදී කන ඇවිල ගන්නලාදී සද්දය ඇවිල ගන්නලාදී මේ චක්කු විඥානයේ සෝත විඥානයේ ඇවිල ගන්නලාද්දක් කුමකින්ද ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන් මේ දේවල් වලින් ඇවිල ගන්න ලද්දා. එතකොට මේ ඇවිල ගැනීම තමයි අපිට තියෙන දේ. නිවෙන්නට අවශ්‍ය ඔය ඇවිල ගැනීමෙන්. ඒ නිසා යමක් ඇවිල ගත්තා නම් ඒ දුරු කරව. දැන් අපිට දුරු කරන්න තියෙනවා ඇහැ, රූප, කන, ශබ්ද, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී සියලුම දේ. එතකොට ඒ දුරු කළ යුතු දේ අපිට දුරු කරන්න කියලා කිව්වේ මේ ඇහැ ගලවලා පැත්තකට දාන්න කිව්වා එහෙම නෙමෙයි. ඒ වගේම මේ කන අයින් කරලා කන පැත්තකින් තියන්න කිව්වත් නෙමෙයි. අපිට තේරුම් ගන්න යමක්. ඒ තමයි අපි ඇහැ විඳින මානසික මට්ටම ගැන අපිට අවබෝධ කරගන්න කිව්වේ. කන විඳින මානසික මට්ටම ගැන අපිට අවබෝධ කරගන්නයි තියෙන්නේ. යථාර්ථයක් විදිහට කණෙන් මිදෙන්නට ඕන නම් අපිට තියෙන්නේ ඇහැ ගැන අවබෝධ කරගන්නවා වගේම කන ගැන අවබෝධ කරගන්න එක. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණු බවේ ඇහි Nirodhe සාක්ෂාත් කිරීමමයි ඇහෙන් මිදීම. කනේ Nirodhe සාක්ෂාත් කිරීමමයි කනෙන් මිදීම බවට පත් වෙන්නේ. එතකොට ඒ Nirodhe දකින බව තමයි එයාට නිස්සාරණ ක්‍රමවේදය වෙන්නේ. දැන් එයාට හිතන්න කැමති වෙන්න බාහිරය තුල රූපයක් නැහැ. හිතන්න කැමති වෙන්න බාහිරේ පැත්තෙන් එයාට ශබ්ද ගන්ධ රස ස්පර්ශ හම්බ වෙන්නේ නැහැ. ඇයි? එයාට හම්බ වෙන්නේ සම්පූර්ණම එකම එක ධර්මතාවයක්. ආයතනයත් එක්කම හැදුණු හැටි ආයතන නිරෝධය නිරුද්ධ වුණ තැන. සලායතන නිරෝධය. දැන් එයාගේ නිස්සරණය මනාකොට සිද්ධ වුණා. ඒ නිස්සරණය සිද්ධ වුණේ සලායතන නිරෝධයට හිත තියලා මිසක මේක ආස්වාදයේ කැමැතිසේ ආස්වාදයේ පවතින්නේ නැහැ කියන එක දැකලා එහෙම නෙමෙයි. අපි කැමැතිසේ ලෝකේ පවතින්නේ නැහැ කියලා එහෙම දැකලා නෙමෙයි. එයා දැක්කා ওই ලෝකේ පණවන්න තැනක් නැති බව. ලෝක නිරෝධය ඇස ඇති කල්ලි නම් ලෝකේ පණවන්නේ ඇහැ ඉතුරු නැතුව මේ මොහොතේදී ඇහැ නිරුද්ධ නම් කන ඇති කල්ලි නම් ලෝකේ පණවන්නේ කන මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් නාසයේ ඒ වගේම දිව, කය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් මේ ලෝක නිරෝධය තුළ එයාට සම්පූර්ණ නැවත ආස්වාදයේ එන්නවත් ආදීනවේ එන්නවත් තැනක් නැති බව තුළම ඔහු නිවිලා මිදිලා අන්නේ ක්‍රමවේදයටයි නිස්සරණය කිව්වේ එහෙම නැති වුණොත් ආස්වාදිෂ්ඨ කරන්නේ නැති බව දකින බව ඒක නිවන හැටියට පනවන්නේ නැහැ නිස්සරණ ක්‍රමයේ හැටියට පනවන්නේ නැහැ ඒ කැමැතිසේ නොපවතින ආස්වාද ඉෂ්ට නොකරන බව තමයි එතන තියෙන ආදීනවය. කෙනෙක් ආදීනවේ නිවන කොට පනවනවා නම් එහෙනම් එයා කලම නිවන වර්ධවා ගත්තෙක්. මොකද සම්පූර්ණ නිස්සාරණ ක්‍රමයේම එයාට හසු වෙලා නැහැ. නිස්සාරණ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ තැනෙවුවා. ඒ නිස්සාරණ ක්‍රමය අපි අවබෝධ කරගත යුතු වෙන්නේ මේ සලායතන නිරෝධයේ පැත්තට අපේ මනස යොමු කිරීම තුළ. එහෙම නැතුනම් අපිට ලෝකේ තියෙනවා කියලා සාස්වත අන්තයට වැටිලා ශාස්ත්‍රයේ තුල ඉඳලා ලෝකේ නිස්සරණයක් හොයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපිට වැදගත්ම දේ තමයි නිස්සරණයක් අවබෝධ වෙනවා නම් ඒ නිස්සරණය අවබෝධ වෙන තැන මොකද්ද කියන එක තේරුම්ගෙන ඉන්න එක. ඒ වගේම නිස්සරණය අපිට වැදගත් වෙන්නේ නැහැ ආස්වාදයේ සහ ආදීනවේ කියන තැන අවබෝධන කරගත්තොත්. අපි ආස්වාදයේ පිළිබඳව දන්නේ නැත්නම් ආදීනමේ පිළිබඳව දන්නේ නැත්නම් අපිට නිස්සරණයක් පනවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම අවශ්‍ය වෙනවා ආස්වාදයේ සහ ආදීනමේ කියන කාරණාව. අපිට ආස්වාදයේ tikai ආදීනමේ ගොඩයි කියලා තේරුනොත් තමයි බහුලයි කියලා තේරුනොත් තමයි අපිට නිස්සරණයක් අවශ්‍ය වෙන්නේ. අපි හැම වෙලාවකදීම බොහොම අසරණම මට්ටමක ඉඳලයි ආස්වාදයේ විදින මට්ටම තියෙන්නේ. හැබැයි ඒ වෙනුවෙන් ගන්න වෙන ආදීනවේ බොහොම විශාලයි. සම්පූර්ණම මෝඩකම තුල අවිද්‍යාව තුලයි අපි ආස්වාදය හොයාගෙන යන්නේ. ඒ මෝඩකම තුල හොයන ආස්වාදය අපිට හැම වෙලාවකදී මේ දේ වෙනුවෙන් විඳින්නට වෙන ආදීනවය බොහොම විශාල පරිමාණයකින් අපිට ගෙනල්ලා දීලා තියෙනවා. අපිට හැම වෙලාවකදීම ලෝකේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් ටික ඔක්කොම අපිට ලැබිලා තියෙනවා. කුමක් නිසාද? අපි කැමති දේ කැමති විදිහට තියාගන්නට යෑම තුල. අපි කැමති විදිහට තියෙන දේ බලාපොරොත්තුෙන් යන එක තමයි ඒ කැමැත්ත බලාපොරොත්තු වෙන එක. හැම වෙලාවකදීම ඒ දේ සතුටු වෙන්න හදන එක ඒක තමයි අපේ තියෙන ආශාදේ පැත්ත. ඒ වගේම අපි ඒක කැමැතිසේ නොපවතිනකම තමයි ඒකේ තියෙන ආදීනවය. ඒක දුක. එතකොට දැන් අපිට වැඩි ජීවිතයේ දුක එන පැත්ත මම ඔබට ජීවිතය තුළින් මෙහෙම කාරණාවක් කිව්වොත් ඔබ බොහෝ විට අහලත් ඇති. අපි හොඳ ලොකු ගෙදරක් හදලා ගෙදර සතුටු වෙනවා. ගෙදරක් හදලා සතුටු වෙන තැන සැප ඔබට ලැබෙන්නේ ඇහැට පේන රූපයෙන්ද? ඇහැට පේන රූපයෙන් සතුට වෙනවා නම් ඔබට මහන්සියෙන් ගයක් හදන්න අවශ්‍ය නැහැ. හොඳ ලොකු ගෙවල් තියෙන තැනකට ගිහිල්ලා හොඳට බල බල ඉන්න. ඒ හොඳට ඇහැට පේන එක සැප නම් නෑ. ඒක සැප නෙමෙයි. ඒකට ඇහැට පේන දේ නෙමෙයි අපිට gedara සැප ගෙනාවේ. එහෙනම් කයට දැනෙන එකද අපිට මේ gedara සැප අරගෙන ආවේ? කකුල් දෙක නම් ගෑවෙන්නේ කකුල් දෙක විතරද අපිට gedara උනේ. ඒ දේ විතරද අපිට ඒ ස්පර්ශයේද gedara සැප ගෙනාවේ? එහෙනම් අපිට හොඳට සැප ඇති තැනකට ගියත් එතනත් gedara සැපෙන්න එකයි. නමුත් එහෙම එන්නේ නැහැ. අපිට කයට දැනෙන එකක් නෙමෙයි මේක එකපාර gedarama කයට ස්පර්ශ වුණොත් එහෙම මැරෙන්න වෙනවා ගේ කඩාගෙන වැටිලා. ඒක නිසා අපිට හැම වෙලාවකදීම ස්පර්ශය කියන පැත්තෙනුත් අපි gedara සැප වින්දේ නැහැ. එහෙනම් gedara සැප වින්දේ මේ ඇහැට පෙනෙන අරමුණ සහ හැම වෙලාවකදීම කයට දැනෙන දේත් මේ ඔක්කොම ටික එකතු කරලා අරගෙන නිත්‍ය සංඥාව මත පදනම් කරගෙන මේ මගේ gedara කියන තැනිනුයි අපි ඉන්නේ. දැන් ඔබට gedara සැප මුළු දවසෙම විඳින්න පුළුවන් නම් ඒක මුළු දවසේ එක දිගට තියෙන්නේ ඔබ හිතුවොත් මේ ලොකු gedara මගේ කියලා හිතන මොහොතදී ඔබට තෘප්තියක් දැනේ. ඔබට සතුටක් දැනේ. ඔය තෘප්තිය ඔය සතුට වෙනුවෙන් ඔබට ජීවිතේ කොච්චර කාලයක් කොච්චර කැපකිරීම කරන්න සිද්ධ වෙයිද? ওই ගෙදර ගොඩනගන්න, ওই ගෙදර හදන්න, ওই ගෙදර පවත්වන්න මොනතරම් ජීවිතේ කැපකිරීම කරන්නට සිද්ධ වෙයිද? ඒ වගේ මේ කැපකිරීම වගේම අන්තිමේටම ඔබට දෙකෙන් එකක් උරුම වෙනවා. ඒ තමයි ඔබ ඔය ගෙදර මොනතරම් ලස්සනට හදාගෙන ගියත් එක්ක ගෙදර තියෙනකොට ඔබට මැරිලා යන්න වෙනව නැත්නම් ඔබ ජීවත් වෙනකොට ගෙදර නැති වෙලා යනවා. දෙකෙන් එකක් අනිවාර්යයි. එතකොට කොහෙන් ගියත් අන්තිමේටම උභේන මිදම් මරණමය වගේ මේක දෙපසින්ම මරණය වගේ කොහෙන් ගියත් අන්තිමේටම දුකම පවත්තල දුකම කෙලවර වෙන තැන. එතකොට ඔබ මුළු ජීවිතේම දුක ගොඩනගාගෙන තියෙනවා. හැබැයි කැමැත්ත නැතිනම් ආශාදේ එක පුංචිම පුංචි සිතුවිල්ලකින් ලැබපු මේ gedara මගේ කියලා හිතනකොට ආපු පුංචිම පුංචි සැනසෙල්ල මේ කතා කළේ මේ ජීවිතය ගැන විතරක්. ඔය ගෙදර මගේ කියලා ඔකට තණ්හාවෙන් ඉඳලා ගිහිල්ලා මැරිලා පෙරේත එක්ක ඉපදුනහම වෙලා ඉපදුනහම එන දුක ගැන නෙමෙයි. එතකොට දැන් අපිට ආස්වාදයේ කියන එක විඳින්න හම්බුනේ එක පුංචිම පුංචි චේතනාවක් කියන තැනින් මගේ කියලා හිතන තැනින්. හැබැයි ආදීනවය ආදීනවේ බොහොම සම්බහුලයි. ආදීනවේ මහ විශාල ආදීනවයක් අපිට ආවා. එතකොට මෙන්න මේ විදිහට අපි ලෝකේ කැමති වෙන අරමුණක් දැක්කොත් අපි බොහොම ලස්සනයි හොඳයි කියලා දකින තැනක අපිට ඒක හැම වෙලාවකදීම අපි ලබා ගන්න දේ අපිට අවශ්‍ය විදිහට පවත්වා ගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ උත්සාහය නිසාම අපේ ජීවිතේට දුක කියන දේ අරගෙන එනවා, පිළීම කියන දේ අරගෙන එනවා, පීඩාව කියන දේ ගෙනල්ලා දෙනවා. ඒ කැමැතිසේ නොවීමේ දුක, ඒක ජරාවට, මරණයට පත් වෙනකොට එන දුක, ලෙඩ වෙනකොට එන දුක, මහලු වෙනකොට එන දුක, පුද්ගල භාව පැත්තෙන් ඒ වගේම අනිත් පැත්තෙන් නැති වෙලා ජරා ජීවනත්වයටපත් වෙනකොට එන දුක අපිට විඳින්න සිද්ධ වෙනවාමයි. දැන් මේ සමස්ත සිද්ධිය තුළම අපිට අපි දැක්ක ආස්වාදය හැම වෙලාවකදීම අපිට ගෙනාවේ චේතනාව පැත්තෙන් විඳින එකක්. මම ඔබට කිව්වොත් ඔබ ලස්සන සින්දුවක් අහනවා. ওই ලස්සන සින්දුවේ කොයි තප්පරේද ඔබ වඩාත්ම සතුටු වුණ තප්පරයක ටිකක් බෙදලා ගත්තොත් අපිට පෙනේ ඇත්තටම අපි ඉන්නේ මොනතරම් අන්ධ මානසික මට්ටමකද කියන එක. එතකොට මේ සමස්තයම එකතු කරලා මම කැමති සින්දුවක් කියලා අපි සම්පූර්ණම මනෝමය විදින ලක්ෂණය එළියෙන් දකින මෝඩ මානසික මට්ටමක ඉන්නේ. ඔය මානසික මට්ටම සම්පූර්ණම ගොඩනගාගත්තේ මෝඩකම මතනම් ආදීනවේ වින්දෙත් මෝඩකම මතනම් මම යම් දවසක තේරුම් ගත්තොත් මේකේ ආස්වාදේ ටිකයි ආදීනවේ ගොඩයි මේ ආදීනවේ දුරු කරගන්නට අවශ්‍යයි කියලා මම හිතනවා නම් ඒ ආදීනවේ දකින මට ඕන විදිහට ලෝකේ පවත්වන්න බැරි බව දකිනකම ඒක නිස්සරණේ නෙමෙයි. ඒක තමයි ආදීනවේ දන්නකම. ඒ ආදීනවේ දැකපු කෙනාට දැන් අවශ්‍ය වෙනවා නිස්සරණයක්. එයාට දැන් නිස්සරණයක් ඕනේ. ඒ නිස්සරණ ක්‍රමවේදය තමයි මේ අපි කතා කරන්න යන දර්ශනය. ඔබට ඇහෙන් මිදෙන්න වේ. රූපයෙන් මිදෙන්න වේ. කනෙන් මිදෙන්න වේ. ශබ්දයෙන් මිදෙන්න වේ. නාසයෙන් ගන්ධයෙන් දිවෙන් රසෙන් කයෙන් ස්පර්ශයෙන් මිදෙන්න වේ. මැරිලා නෙමෙයි. ජීවත් වෙනකොටම ඇහැ නිරුද්ධ කරන්න වෙනවා ජීවත් වෙනකොටම කන නිරුද්ධ කරන්න වෙනවා ජීවත් වෙනකොටම දිව නිරුද්ධ කරන්න වෙනවා ජීවත් වෙනකොටම නාසය කය නිරුද්ධ කරන්න වෙනවා ජීවත් වෙනකොටම ඒකෙන් කිව්වේ ඇහැ ගලවල පැත්තකින් දාන්න කියලා නෙමෙයි. කන ඇහෙන්නේ නැති මට්ටමට පක් කරගන්න, බීරි කරගන්න කියලා නෙමෙයි ඒකෙන් කිව්වේ. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි ඇහැ හදාගෙන විඳින මෝඩකම නැති කරගන්න. එතකොට ඔබට තේරෙයි ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක Taman Tamanගෙම හිත විඳින බව. ඔබ හිත පැත්තට ඇහැයි කියලා රැවටෙන තැන හිත පැත්තට රූපයයි කියලා රැවටෙන තැන අන්න එතන අවිද්‍යාව ඔබට දුරු වෙයි. ඒක ඇත්ත දකින විද්‍යාව පහළ වීම තුල. කන පැත්තට තියෙන ඇත්ත යථාර්ථය ඔබ අවබෝධ කරගන්නකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙයි හැම වෙලාවකදීම කන මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් වෙනකොට අපිට කොයි වෙලාවකවත් පැවතුණු ශබ්දයක් නොතිබුණු බව කනත් එක්කම එකටම ශබ්දය හටගෙන එකටම ඉතුරු නැතුව නිරුද්ධ වුණ ලක්ෂණය අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙයි. එතකොට අපිට හොඳ ශබ්ද හොයාගෙන ලෝකෙ තුල කැමැත්ත ඉෂ්ට කළා හෝ වේවා නොකළ හෝ වේවා ලෝකෙ තුල හොඳ නරක ශබ්ද හොයන මානසික මට්ටමින් අපි මිදිලා තියෙයි. මොකද අපි කන නිරුද්ධ කරලා අපිට සද්දාහන්න පවතින එක දිගට තියෙන කනක් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතා ටික මේ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධයි කියන Nirodhe සාක්ෂාත් වෙලා. ඒ Nirodhe නිසා මට පවතින ශබ්දයක් එළියේ තියෙන ශබ්දයක් අහන්න පුළුවන් කමක් නැහැ. මොකද මට ඥාන දර්ශනයක් තියෙනවා. Taman තුලටම බැසගත් ඥාන දර්ශනයක්. ඒ Taman තුලටම බැසගත් ඥාන දර්ශනය නිසා මට පේනවා Tamanගේ හිත තුල ගොඩනගාගත්ත දේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දැනගත්ත දේ දැනගත්ත තැනින් ඉවරයි. අහන්න හම්බුන දේ එතනින් ඉතුරු නැතු ඉවරයි. අහන්න හම්බුන දේ එතනින් ඉතුරු නැතු ඉවරයි කියලා කිව්වේ කනට ශබ්දේ එනකොටම ඒ ශබ්දේ මොකක්වත් දැනගත්තේ නැහැ කියන එක නෙමෙයි. දැනගන්න දේ හිත පැත්ත. ශබ්දේ සහ කන ඉතුරු නැතුව නැති වුණු තැනක Taman හදාගත්ත ටික වෙන්වෙන් වශයෙන් දැකලා තියෙයි. මේ දෙක එකට කලවම් කරලා ගැට ගහලා හදාගන්න අවුල් ලෝකේ නොහට ගන්න බවට පත් කරලා තියෙයි. මේක තමයි නිස්සරණ ක්‍රමවේදය, නිස්සරණ ප්‍රතිපදාව. මේ නිස්සරණය පැත්තකින් තියලා නිස්සරණය වෙනුවට පනවන්න හදනවා නම් ආදීනවේ දකින බව නිස්සරණයක් කියන නැතිනම් අනිච්ච බව කැමැතිසේ නොපවතින ආදීනවේ කියන එක නිස්සරණයක් කියලා එහෙම පනවන්න හදනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේකේ අනිත්‍ය සාක්ෂාත් කරන්න අනිත්‍ය කියලා කියනකොට අනිත්‍ය වශයෙන් එයා දකින්න වෙන්නේ මොකද්ද? ස්කන්ධ ටික. හේතුන්ගෙන් හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව, නැති වෙන බව. එතකොට එයා අනිත්‍ය සාක්ෂාත් කරන්නේ එතනින්. පවතින දෙයක නැති වෙන බව නෙමෙයි එයා සාක්ෂාත් කළේ. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නිරෝධයෙන් නැති වෙන බව, නිරුද්ධ වෙන බව. එතකොට මේ නිරෝධයම සාක්ෂාත් කරන කෙනයි අනිත්‍ය සාක්ෂාත් කළෙත්, අනිත්‍ය සාක්ෂාත් කරන කෙනයි නිරෝධය සාක්ෂාත් කළෙත්. එතකොට මේක තමයි නිස්සාරණ ක්‍රමය. මේ නිස්සරණ ක්‍රමේ පැත්තකින් තියලා අපි හිතාගෙන ඉන්නවා නම් නිස්සරණය කියලා මොකක් හරි ධානයක් කියලා එකක් වඩන එකක් නිස්සරණයක් කියලා හෝ එහෙම නැත්නම් මේක කැමැතිසේ පවතින්නේ නැහැ කියලා ආදීන වේ දකින බව නිස්සරණය කියලා හෝ අපි හිතාගෙන ඉන්නවා නම් ඒක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. මොකද මේ ලොකු ඥාන දර්ශනයක් තියෙනවා අපිට නිස්සරණ ක්‍රමයකට. ඒ නිස්සරණය අපිට අර පහුගිය දේශනාව තුළ අපි සාකච්ඡා කළා වගේම රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියන පැත්තට යන ක්‍රමයක් වෙන්න ඕනේ. රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය ඔබට දුරු කරන්න පුළුවන් කමක් නැහැ කිසිම කලෙක. ඇස ඇතිකල්ලි රූපය ඇතිකල්ලි කන ඇතිකල්ලි ශබ්දය ඇතිකල්ලි නාසය ඇතිකල්ලි ගන්ධය ඇතිකල්ලි දිව රස ඇතිකල්ලි කය පොට්ටබ්බේ ඇතිකල්ලි ඔබට කිසිමම කලක ඔක දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ එනිසා එතන යථාර්ථයක් අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නට අවශ්‍යයි මේ ධර්මතා ටිකේ Nirodhaය මොකද රාග ద్వේෂ මෝහ ටික පවතිනව නම් පවත්වන්නෙම ඔන්න ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මතා ටික අසුරු කරගෙන හැබැයි ඔබ කවදාවත් එළියේ තියෙන රූපය අසුරු කරන්නේ නැත්නම් ශබ්දය අසුරු කරන්නේ නැත්නම් ගන්ධය රසය ස්පර්ශය අසුරු කරන්නේ නැත්නම් ඒ කිසිම වෙලාවක ඔබට ලැබිලා නැහැ අවිද්‍යාවට තනක් නැතිනම් රාගයට තනක් හම්බෙලා නැහැ ද්වේෂයට තනක් හම්බෙලා නැහැ මෝහයට තැනක් හම්බ වෙලා නැහැ. ඒ නිසා වැදගත් වෙන්නේ මේ සාසනික ක්‍රමවේදයේ විදිහට අපිට රාගය දුරු කරන බව, ද්වේෂය දුරු කරන බව, මෝහය දුරු කරන බව ඒ පැත්තට පතිත වෙන්න ගියොත් අපිට ඇති වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි තණ්හාව දුරු කරන්න හදන බව. හැබැයි තණ්හාව දුරු කරන්න හදන බව ප්‍රතිපදාව නෙමෙයි. වර්ධියට වටහා ගන්න එපා. සමුදය සත්‍ය ප්‍රහාතව්‍යය තමයි. හැබැයි දුක පේසෙන දකින්න එකයි සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියට දකින්න බව. දුක හැටියට දකින්න කිව්වේ ස්කන්ධ ටික පිළිබඳව අවබෝධ කරගන්න එක දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකට නම් අපි යා යුතු වෙන්නේ එහෙනම් අපිට දුක්ඛාර්ය සත්‍ය අවබෝධ වෙනකොට සමුදය සත්‍ය පතිත කරගන්න පවත්වන්න තැනක් හම්බ වෙන්නේ නැති වෙයි. එතකොට අපි රාග, ద్వේෂ, මෝහ දුරු කරන්න නම් උත්සාහවත් වෙන්නේ රූපෙත් තියෙනකොට රූපෙට තියෙන රාගය දුරු කරගන්න නම් ශබ්දේ තියෙනකොට තියෙන ශබ්ද ගැන තියෙන රාගය, ද්වේෂය, මෝහය දුරු කරගන්න නම් අපි හදන්නේ. ඒක හරියට බල්ලෙකුට වගේ බල්ලෙකු වගේ සතෙකුට ගලක් ගැහුවට පස්සේ ඒ බල්ලා වගේ සතා සුනකයා ඒ ගල සපා කනවා. හැබැයි සිංහෙක් වගේ සතෙකුට ගලක් ගැහුවොත් ඒ ගල ආපු දිහාව බලනවා වගේ සිද්ධියක්. අපි තණ්හාව නැති කරන්න කියලා යනකොට තණ්හාව නැති කරන ප්‍රතිපදාවක් හොයාගෙන යනකොට රාගයේ ద్వේෂයේ මෝහයේ දුරු කරන ප්‍රතිපදාවක් හොයාගෙන යනකොට ලෝකෙ කෙනෙක් ඉන්නවා රාග ద్వේෂ මෝහත් එක්ක හැප්පෙන කෙනෙක් රාග ద్వේෂ මෝහත් එක්ක හැප්පෙන කෙනෙකුට පුළුවන්කම තියනවා රාගය නැති කරන්න ద్వේෂය නැති කරන්න මෝහය නැති කරන්න හැබැයි ඒක එයාට පුළුවන් මේ තදංග වශයෙන් හරි විස්කම්බනක් වශයෙන් හරි කරන ප්‍රහාණයක් නැති කිරීමකට යන්න. එයාට පුළුවන් කමන්නේ සමුච්ඡේද ප්‍රහාණයකට යන්න. සමතයෙන් සම්පූර්ණ සිද්ධ කරන්න යන්නේ ප්‍රහාණය. ඒ වගේම කෙනෙක් හිතා ගන්නවා නම් හොයනවා නම් රාගය ඇති වුනේ කුමන හේතුවක් ඇතිකල්ලිද කුමක් ඇතිකල්ලිද ද්වේෂය මෝහය ඇති වුනේ කුමක් ඇතිකල්ලිද එයාට පෙනේ මෙන්න මේ යථාර්ථය නොදන්න අවිද්‍යාව නිසාමයි මේක හදාගත්තේ කියන එක. එතකොට එයා අවිද්‍යා නිරෝධයට මනස අරගෙන යනවා. අවිද්‍යා නිරෝධයකට මනස අරගෙන යනකොට එයාට සිද්ධ වෙනවා මොකේ අවිද්‍යාව දුරු කරගන්න වෙන්නේ දුක්ඛේ අඥානං කියපු තැන දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්න තැන තිබුණු නුවණ අයින් කළා දුක්ඛේ ඥානං කියපු තැන ඇති කරගන්නට නැතිනම් ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අවබෝධ කරගන්නට මේ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව අවබෝධ කරගන්නට එයාට නැවත නුවණ අරගෙන ඉන්න වෙනවා එතකොට තමයි එයා රාගයට මූල හේතුව හොයාගත්තේ. එහෙම නැති වුනොත් යථාපි අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවං තණ්හා අනුසේ 97 නිබ්බත්තති දුක්ඛ මිදප්පුනම් පුනං මේ ලෝකේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති සිඳින ලද්ද ගස නැවත නැවත දලු දානෝ කුමක් නිසාද යථාපි මූලේ අනුපද්දවේ දල්හේ ඒ මුල දැඩිව තියනවා උපද්‍රවයක් රහිතව. ඒ නිසාම මේ ගහ කැපුවට නැවත නැවතත් දලු දානවා. ඒ වගේ මේ තණ්හා අනුසය 97 මේ තණ්හාවේ අනුසය සිඳුනේ නැත්තම් නිබ්බත්තති දුක්ඛ මිදප්පුණක් පුණන් නැවත නැවතත් දුක ගෙනල්ලා දෙනවා. එහෙනම් අපිට මේ තණ්හාව හදාගත්තේ මොන ධර්මතා ටික පැත්තෙන්ද මොන අනුසය පැත්තෙන්ද කියන එක ඔහුට ගෙනල්ලා දෙන්න හොයාගන්න සිද්ධ වෙනවා. ඒ මුලත් එක්කම ගලවලා දැම්මොත් එයාට පුළුවන්කම තියෙනවා අර දුකේ හටගැන්ම මනාකොට නැති කරන්න. ඒ වගේම අපිට අපේ ජීවිතේ යම් ධර්මතා ටිකක් නොදන්නකම නිසා නම් අපි ජීවිතේට දුක කියන දේ හදාගත්තේ අපිට පුළුවන් ඒ දන්න විද්‍යාව උපද්දගත්තත් ගත්තොත් ඒ දන්න විද්‍යාවේ පහල කර ගැනීම තුළ මේ දුක කියන කාරණාව දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න, ඒ වගේම දුක කියන මානසික දුක නොහට ගන්න බවට පත් කරන්නත්, සමුදය සත්‍යයට පිහිටා සිටින්නට තැනක් නැති කරන්නටත් අපිට පුළුවන්කම තියෙනවා. එනිසා අපිට වැදගත් වෙන්නේ ඔය ආශ්‍රාද ආදීනව නිස්සරණ කියන න්‍යායති අපිට ආශ්‍රාදයේ අපි කැමැතිසේ නොපවතින බව ආදීනවේ දකින්න එක නිස්සරණයේ හැටියට ගැනීම නෙමෙයි. නිස්සාරණ ක්‍රමයේ විදිහට ස්පංච උපාදානස්කන්ධේ උදේගය දකින්න තැනට අපේ මනස අරගෙන යන එක. ඒ නිසා ඒ නිස්සාරණ ක්‍රමයේ පිළිබඳ අපි වෙනම අවබෝධ කරගත යුතු දෙයක්. මොකද වර්තමාන සමාජයේ ගොඩක් වෙලාවට ආශාද ආදීනව නිස්සරණ කියන වචන ටික අරගෙන වචන හරඹයක් තුල නිස්සරණේ පණවන්න හදනවා බොහොම ලෞකික දෙයක් තුල. නිස්සරණේ ලෞකික දේ තුල පණවන්න පුළුවන් කමක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මතාවයන් කෙරෙහි නිස්සරණේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා නිස්සරණේ පනවනවා නම් සලායතන නිරෝධයෙන්ම පනවන නිස්සරණයක් මිසක ආර්ය විනේ නිස්සරණය තණ්හාවේ නිස්සරණය නෙමෙයි. ඒ නිසා සලායතන නිරෝධයට සාක්ෂාත් කරලා ඇහි නිස්සරණයක් දකින්න, කනේ නිස්සරණයක් දකින්න, නාසයේ දිවේ කයේ නිස්සරණයක් දකින්න මනස නිස්සරණයක් දකින්න අන්න ඔබට පුළුවන් මේ නිර්වාණය අවබෝධ කරගන්න. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ අන්නේ නිස්සරණ ක්‍රමවේදය. අපි මේ සාකච්ඡා කරන දහම් පරයායන් තුල අපිට පේන්න අවශ්‍ය වෙනවා ඒ කියන නිස්සරණ ක්‍රමවේදය මොකක්ද කියන එක. අපි ඇහැගෙන කතා කළා දීර්ඝ විදිහටම කන ගැන කතා කළා දීර්ඝ විදිහටම දැන් අපිට මේ තුල අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද මේ කතා කරපු සිද්ධිය. අපි කන තුල සද්දේ තුල සතුටු වෙන්නේ සම්පූර්ණම කන සද්දේ සහ කන කියන ධර්මතා තුල සෝතේ සහ සද්දේ හටගෙන ඉතුරු නැතුව නැති වුණු තැන අනිත්‍යයේ නිට්යයි කියන විපල්ලාස සංඥාව මතයි කියන එක ඔබට හොඳටම පැහැදිලි ඇති මේ කියන කාරණා ටික වැටහුණා නම් එතකොට ඒ නිට්යයි කියන විපල්ලාස සංඥාව දුරු වෙන විදිහට අපේ මානසිකාරයේ පෙන්වුවොත් කන කියන එක අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනකින් අපි පෙන්වුවොත් දැන් ඔබට අර නිත්‍ය සංඥාවෙන් ගත්ත කන පිළිබඳව අනිත්‍ය සංඥාව ප්‍රකට වෙලා පේනකොට ඔබට නිත්‍ය සංඥාව මත පදනම් වුණ යම්තාක් ආශ්‍රව කෙලස් ටිකක් තියෙනං ඒ සියලුම දේත් එක්කම නොහට ගන්න බවට යයි අනුපාදයට යයි කන නිරුද්ධ කළා. කන නිරුද්ධ කළේ මේ ඔබ දකින කන අයින් කරලා නෙමෙයි. ඔබ දන්න කන අයින් කළත් නෙමෙයි. කන නිරුද්ධ කළේ කන නැති තැන කන ගැන යම් දැක්මක් තිබ්බනම් දැනුමක් තිබ්බනම් අන්න ඒ අවිද්‍යාව සහගත මනස අයින් කරගෙන ඒ අවිද්‍යාව දුරු කරගෙන එතකොට දැන් අන්න ඔබට කනේ නිස්සරණය කියන කාරණාව මනාකොට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාම තමයි Nirodhento samudayam pajahati කියන කාරණාව විග්‍රහ කළේ. මේක නිරෝධ කරනකොට නැවත කන හදාගන්න පැත්තකට යනවා නම් මනෝ විඥාන මට්ටමින් රූපේ පැත්තෙන් කන ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ මනෝ විඥාන මට්ටමින් කන හදාගන්න පැත්තකට ඔබේ මනසපත් වුණා නම් ඒ මට්ටමින් නිදහස් වෙලා එතකොට නිරෝධෙන්තෝ සමුදයං පජහති නැවත කන සමුදය කරගන්න පැත්ත නැති වෙලා ඒකෙන් කියන්නේ යාට එතනින් එහාට සද්ද ඇහෙන්නේ නැහැ කියලා නෙමෙයි. එයා නිරුද්ධ කළේ කන කියන එක මනෝවිඤ්ඤාණ මට්ටමින් විඤ්ඤාණචර්ය කියලා අපි කතා කරපු කොටසේ හැම වෙලාවකදීම කන ඉතුරු නැතුව නැති වුණු තැනක අපි හදාගත්ත ශබ්දය එළියේ තියෙනවා ශබ්ද අහන්න පුළුවන් කන තියෙනවා කියලා හිත තුල අන්න ඒ මට්ටමයි නිරුද්ධ වුනේ. එතකොට සම්පූර්ණම පවතින යථාර්ථය තුල විතරක් රහතන් වහන්සේගේ ඥාන දර්ශනය නුවණ පවතින කවදාවත් නැතිතන නැතිතන ඇති දේ හැටියට හදාගෙන විඳින මානසික මට්ටමක එතන නුවණක් පවතින්නේ මෝඩකමක් පවතින්නේ නැහැ. ඒ නිසා අපිට දැන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපේ විදර්ශනා ප්‍රතිපදාව පැත්තෙන් ඒ විදිහට කනගෙන හොඳට අවබෝධ කරගෙන ඒ කන ගැන ඒ විදිහට අවබෝධ කරගන්නවා වගේම අපිට එතන හොඳ නුවණක් තියෙනකොට විදර්ශනා භූමිය දුවන්නට අපි මුලින්ම මතක් කළා වගේ කෝච්චියක් යන්නට රේල් පීල් දෙකක් අවශ්‍ය වෙනවා වගේ මේ විදර්ශනා භූමිය දිවෙන්නට අවශ්‍ය කාරණා ටිකයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට කන ගැන දන්න තවත් එක දැක්මක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ධර්මතාවය පිළිබඳ අවබෝධ කරගන්න අපේ ඥාන දර්ශනය පවත්වන්නට අවශ්‍ය පැතිකඩක් නැතිනම් අපේ නුවණ මෙහෙවන්නට මේ ප්‍රඥාව නැමැති මේ කෝච්චිය අරගෙන යන්නට රේල් සීරි දෙකක්. ඒ ටික තමයි අපිට මේ ධර්මතා ටිකෙන් පැහැදිලි කරලා දෙන්නේ. එහෙමත් නැත්නම් ඇහැ ගැන දැනගත්ත තවත් එක පුද්ගලයෙක් බිහි කරන්න, කන ගැන දැනගත්ත තවත් එක පුද්ගලයෙක් බිහි කරන්න නෙමෙයි. මේක තමා තුළ ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක්. මේක කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් අවබෝධ කරනවා නම් එයාට අද අදම තමන්ගේ මෝඩ මානසික මට්ටම දුර වෙන බව පෙනෙයි. රූපය ඇත්ත කරගෙන වෙනද දුක් විඳ නම් රූපය ඇත්ත කරගෙන දුක් විඳ බව රූපය ඇත්ත කරගෙන සතුටු වුණා නම් ඒ සතුටු වෙච්ච බවත් මෝඩකමක් හැටියට තමන්ටම තේරෙන්න ගනී. එතකොට ශබ්දය ඇත්ත කරගෙන සතුටු වුණා නම් ශබ්දය ඇත්ත කරගෙන වෙනද දුක් විඳනනම් ඔගොල්ලන්ටම තේරේ ශබ්දය ඇත්ත කරගෙන තමන්ගේ හිතත් එක්කම පොරකකා මේ ගත කරපු දුක්ඛිත ජීවිතයේ ඇත්තටම මෝඩකමක් හැටියට තමන්ට පෙනේ යථාර්ථය අවබෝධ වෙනකොට. ඒ නිසා ඒක අපිට විදර්ශනා භූමිය පැත්තටම අපි යොදා ගන්නවා නම් ඒක බොහොම වැදගත් වෙනවා. එතකොට ඊළඟට අපිට සාකච්ඡා කරන්නට කතා කරන්නට තියෙන්නේ ධම්මසංග නිප්‍රකරණේ අපි කතා කරගෙන ආපු පරයයට අනුව ගානායතන රූපේ පිළිබඳව ගානායතනෙ කියලා කියනකොට ගායන නැතිනම් අපි ආග්‍රහණය කරන පැත්ත එහෙමත් නැතිනම් අපි නාසය කියලා කතා කරන තැන කන ගැන කතා කළා වගේම ගානායතනෙ කියලා කියනකොට මේ කතා කරන්නේ අපිට ඇහැට පේන නාසය ගැන නෙමෙයි. ඒක වර්ණ රූපයක් මිසක ඇහැට ගැටෙන ඇහැට ගෝචර වෙන දෙයක් මිසක ඒක ගහන ආයතනය නෙමෙයි. ඔබ තියෙන නාසය අතින් ඇල්ලුවොත් කයට පොට්ටබ්බයක් දැනේ මිසක කයට ස්පර්ශයක් දැනේ මිසක ඔබට නාසයට දැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගහන ආයතනයේ පනවන තැනත් අපි කතා කරලා තියෙන නිසා මම හිතනවා අපිට කෙටියෙන් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියන එක. චතුර්ණම් මහා භූතානං උපාදාය ප්‍රසාදෝ අත්බහව පරියාපන්නෝ අර කතා කළා වගේම ප්‍රසාදවත් ආත්ම භාවය අනුව ගියපු දෙයක් අපි කලින් දේශනාවලදී කන ගැන කතා කළා වගේම එතකොට ඒ ප්‍රසාදවත් ආත්ම භාවය අනුව ගියපු දෙයක්. එතකොට ආත්ම භාවය අනුව ගියා කියනකොට අපි කිව්වා මේ කන විඳින මොහොත ඒ මොහොතේ තමන් කියන ලක්ෂණයට තමන් බවට ඒ කන වැය වෙලා කියපු විදිහටම අපිට ගන්න වෙනවා මේ ගාන ආයතනේ නාසය කියපු තැනක්. නාසයේ හටගන්න ප්‍රසාදෝ අත්භව පරියා පරියාපන්නෝ කියනකොටම ප්‍රසාදවත් ආත්ම භාවයේ අනුව ගියපු තැන අපේ මුළු ජීවිතේම ඒ මොහොතේ වැය වෙලා ඉවරයි කොතනටද ගාන ප්‍රසාදය හැදෙන මොහොතේදී ඒක අත්භව පරියාපන්නෝ ආත්ම භාවයේ අනුව දැස ගන්න ලක්ෂණයට අනිදස්සනෝ ගාන ආයතනයේ ගානේ අනිදස්සනයි. ඒක දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම සප්පටිඝෝ. ඒක ගැටෙන ස්වභාවයෙන් යුක්තයි සප්පටිගයි. යේන ගාහනේන අනිදස්සනේන සප්පටිගේන යම් මේ අනිදස්සන සප්පටිග දකින්න බැරි ගැටෙන බවෙන් යුක්ත ඒ ගාහණයකින් ආසයකින් ගන්ධං අනිදස්සනං සප්පටිගං අනිදස්සන දකින්න බැරි සප්පටිග ගැටෙන බවෙන් යුක්ත ගන්ධය ගායීවා ආග්‍රහණය කරා නම් ඒ වගේම ගහයතිවා ආග්‍රහණය වර්තමානයේ කරනවා නම් ගහයි ඉස්සති අනාගතයට ආග්‍රහණය කරන්නා වූ බවක් තියෙනවා නම් ඒ වගේම ගහේවා ආග්‍රහණය කරන බවක් තියෙනවා නම් එතකොට ගහනම් පේතං මෙන්න මේකට තමයි නාසය කියලා කියන්නේ ගහනා එතනම් පේතං මේක තමයි ගහනා එතනේ කියලා කියන්නේ ගාහන ධාතු පේසෝ මේකම තමයි ගාහන ධාතුව කියලා කියන්නේ. දැන් අපිට හොඳ විශාල පරයයකින් පෙන්නනවා අර කතා කරපු විදිහටම නාසය කියලා කියපු කාරණය පිළිබඳ හොඳට පැහැදිලි කිරීමක් මේ නාසය කියන එක ගන්ධයත් එක්ක එකටම හටගන්න මොහොත එකටම හටගන්නේ එතකොට අර කතා කරපු විදිහටම යම් නාසයකින් ගන්ධයක් විඳිනවා නම් ඒ මොහොත පිළිබඳව යම් නාසයකින් ගන්ධයක් ආග්‍රහණය කරනවා නම් ඒ ආග්‍රහණය කරන මොහොත තමයි නාසය කියලා කියන්නේ. ඒ වගේම යම් ගන්ධයක් කෙරෙහි නාසය පතිත වුණා නම් නාසයේහි යම් ගන්ධයක් පතිත වුණා නම් අඤ්ඤමඤ්ඤෝ දෙපැත්තටම පෙන්නනවා මේ අවස්ථාව තමයි කියන්නේ නාසය කියන පැනවීම කරන්නේ. එහෙම නැතිනම් ගන්ධයක් නැතිනම් ඔබට නාසය ඇති බවට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ගන්ධයක් ඇති කලෙහිමයි නාසය හටගන්නේ. එතකොට ඔය ගන්ධය කලින් ඉඳලා තිබුණ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ තීරණය කළයි අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා එන ගඳක් තමයි මෙතන ගන්ධයක් තමයි මේ දැනෙන්නේ කියලා. නැත්තම් සුවඳක් තමයි මෙතන දැනෙන්නේ කියලා. හැබැයි ඔබට කොයි වෙලාවකවත් ඒක මඤ්ඤණාවක් හිතන බව මිසක ඒක විඳින බව නෙමෙයි. එනිසා ඒක නාසයේ පැනවීම නෙමෙයි ඒක මනසේ පැනවීමක්. එනිසා නාසයේ පැනවීම තියෙන්නේ ඒ මොහොතට පමණයි. ආග්‍රහණ කෘත්‍ය සිද්ධ වෙන වෙලාවට ආග්‍රහණ කෘත්‍ය සිද්ධ වෙන වෙලාවට ඔබට තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ පළතුරු වල සුවඳ ගස් ගල් වල සුවඳ මල් වල සුවඳ එක එක දේවල් ආහාර වල සුවඳවල් වෙන වෙනම තියෙන්න පුළුවන් කමක් නෑ මොකද මේ තියෙන්නේ නෙළුම් මලක සුවඳයි කියලා මල් සුවඳ අරගෙන නහයට ඇවිල්ලා කිව්වේ නෑ මම නෙළුම් මලේ සුවඳක් අරගෙන ආවා කියලා. නහය දන්නෙත් නෑ මම නෙළුම් මලේ සුවඳක් නහයට දාගත්තයි කියලා. අනාත්ම ධර්මතා ටිකක් තිබුණේ. ඔය අනාත්ම ධර්මතාවයේ ඇති තැනක අපි මනසේ දන්න නිමිති ටිකෙන් ගොඩනගාගත්ත මේ එන්නේ අහවල් දේ එන සුවඳක් කියන එක. මේ එන්නේ අහවල් දෙයකින් එන ගන්ධයක් වෙන්න ඕන කියන එකෙන්. ඒ දේට නිමිති තිබ්බේ නැති වුණත් අපි දැනගන්නවා මොකක් කියලාද කිසිම නිමිත්තක් නැති වුණත් මේ එන්නේ එළියේ ඉඳලා එන තියෙන ගන්ධයක් කියලා හරි දැනගන්නවා. දැන් අපි ඇති බවටම ගියපු සංඥාවකින් තමයි ඇසුරු කරන්නේ. නමුත් ඔය ඇති බවට අපි ඇසුරු කරපු සංඥාව අපේ මනස පැත්තෙන් දැසගත්ත දෙයක් මිසක ඒ මොහොත වෙනකොටත් ඔය දැනගන්න හිතන කම හදන්නට වැය වුණු ගන්ධය නැතිනම් ගාහණය වැය වෙලා ඉවරයි. එතකොට දැන් අර පරයයන් ටිකෙන්ම කතා කරනකොට යම් දාන සම්පස්සයෙන් ඉපදුණු යම් වේදනාවක් තියෙනවා නම් සංඥාවක් තියෙනවා නම් චේතනාවක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් ගහන විඥානයක් මෙන්න මේකට තමයි ගහණය කියන්නේ ගහන ආයතනය කියන්නේ ගහන ධාතු කියන්නේත් මේකටයි ඊට පස්සේ කෙත්තවත්තු පණ්ඩක මේ හැම වචනයක්ම විග්‍රහ කරලා පෙන්නනවා මෙන්න මේකටයි ගහණය කියලා කියන්නේ එතකොට දැන් අර නාම රූප සමவாயේ නාම රූප ප්‍රත්‍යයෙන් හැම වෙලාවකදීම ගහණය කියන පැනවීම කරන්නේ එතකොට ඔබට ගන්ධයේ තිබුණත් වැඩක් නැහැ. ගාණය ගැන දැනගන්න පුළුවන් කමක්, නාසයේ පැත්තෙන් ඒ ගන්ධය ගැන දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නාසයේ තිබුණත් වැඩක් නැහැ. ගන්ධය කියන දේ ගැටීමක් නැත්නම් ඔබට නාසය දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා සම්පූර්ණම පවතින ස්වභාවයේ හැටියට මේ මොහොතේ හැදෙන ධර්මයක් නාසය කියන එක මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක්. අපිට හොඳට මේ තුල ප්‍රත්‍යක්ෂ වෙලා පේන්නට අවශ්‍යයි දැන් කුමන ධර්මයකටද අපි එතකොට රැවටුනේ කියන එක. අපි ජීවිතේ හිතාගෙන ඉන්නවා ලෝකේ ගඳ සුවඳ තියෙනවා මේ විඳින්න පුළුවන් ලක්ෂණේ ලෝකේ තියෙනවා කියන මට්ටමක් අපි අපේ මානසික මට්ටම තුල තියෙනවා. අපි විඳින්නේ ඒ තියෙන අවිද්‍යාවත් එක්කමයි. ඒ නිසා තමයි අපිට කෑමක් කෑවත් කෑමේ සුවඳක් තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා සුවඳ නැත්තම් බලනවා මොකද සුවඳ නැත්තේ කියලා. හරි අපි බලන්නේ ඇහැට පේන රූපේ තමයි සම්පූර්ණම මේ සුවඳ එන්නේ මේ රූපේ තියෙන එක කියලා. අපි දන්නේ නැහැ ඇහැට එන්නේ පාට ටිකක් විතරමයි. ඇහැට කවදාවත් සුවඳ එන්නේ නැහැ කියලා. ඒ වගේම නාසයට කවදාවත් පාට එන්නේ නැහැ. පේන සුවඳ විතරමයි එන්නේ. එතකොට ඒකත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව මේ తත්පරයේ දැනෙන සුවඳ නැවත වෙන తත්පරයක එන්න පුළුවන් කමක් නැහැ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේ මලේ සුවඳ අපිට තව ටිකකිනුත් විඳින්න පුළුවන් කියලා. අපි දන්නේ නැහැ කලින් විඳපු එක එතනම නිරුද්ධ වුණා දැන් ආයෙ ගිහිල්ලා ඒ මල ළඟට ගියොත් අලුතෙන්ම හේතු ටික ඇති කල්ලි අලුතෙන්මයි හටගන්නේ කියලා. නිත්‍ය සංඥාව තුළ දැන් පවතින මල් සුවඳකට අපිට පුළුවන් ආස කරන්න. පවතින ආහාරයක සුවඳකට අපිට පුළුවන් දැන් ආස කරන්න. සම්පූර්ණම දැන් අපි රාග, දේශ, මෝහ ඇති කරගත්තේ කුමක් මතද කුමක් පදනම් කරගෙනද? නিত্য සංඥාව මත නিত্য සංඥාව පදනම් කරගෙන. ලෝක පරේෂණයේ ගවේෂණයේ තියෙන කුමක් පදනම් කරගෙනද නිත්‍ය සංඥාව පදනම් කරගෙන ලෝකේ සුවඳ තියෙනවා නම් තියෙන සුවඳ හොයනවම තමයි ලෝකේ ගඳ තියෙනවා නම් තියෙන ගඳත් එක්ක ගැටෙනවම තමයි ඒ නිසා අපිට කැමැති ගඳ අකමැති ගඳ ලෝකේ තිබුණේ නැහැ ගන්ධේ පැත්තෙන් ඒක සමාන මට්ටමක තිබුණේ. ඒකයි කෙනෙක් කැමති වෙන සුවඳකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්කම තියෙනවා. කැමැති අකමැති බව තිබුණේ ඒ ගන්ධය තුල නම් ලෝකේ කාටත් ඒ ගන්ධයේ කැමැති බවක් වෙන්න ඕනේ. අකමැති බවක් වෙන්න ඕනේ. නමුත් ඒක ගන්ධයට අයිති දෙයක් නෙමේ. නෑ. ඒ ගන්ධය හටගෙන නිරුද්ධ වුණ තැනක අපි කෙනකෙනාගේ පැත්තෙන් කැමැති අකමැති බව හදාගත්තා. හිතේ හදාගත්ත කැමැති අකමැති බව සහ නිමිති ටික අපි දැක්ක කොහේ කියන දේ හැටියටද? අර එළිය හටගෙන නිරුද්ධ වුණ ගන්ධේ පැත්තේ තියෙන දේ හැටියට. අන්න අපිට වැරදිච්ච තැන. හිතේ තියෙන ධර්මතා ටික එළිය භෞතික පැත්තට දාලා එළිය තියෙන ගන්ධයේ කැමැති අකමැති බව හොයන්න පටන් ගත්ත තීරණය කරගත්තා. දැන් අපිට කැමැති ගන්ධ තියෙනවා ලෝකේ. දැන් කැමැති ගන්ධ හොයන්නත් උත්සාහවත් වෙනවා. හොයනකොට ලැබුණොත් ලැබීම තුල සතුට වෙන්න පුළුවන්. නොලැබීම තුල දුකටපත් වෙන්න පුළුවන්. ලැබුණ කෙනා තව තවත් හොයාගෙන යන්න පුළුවන්. හොයාගෙන යාම තුළ එයාට ඒක නැතිවීම තුළ දුකටපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමං කාමයේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්චති කාමං කාමයේ මානස්ස මේ කාමයේ කැමති වෙන කෙනාට තස්ස චේතන සමිජ්ජති ඒක ඒක සමුර්ධ වෙනවා නම් ඒ හොයන දේ ලැබෙනවා නම් අද්ධා පීති මනෝ හෝති ඒක එයා බොහොම ඒකාන්තයෙන් එයා ඒකේ සතුටටපත් වෙනවා අද්ධා පීති මනෝ හෝති නතර වෙන්නේ හැබැයි ලද්දා මච්ඡෝ යදිච්චති ඒක ලබාගෙන දැන් නම් ඇති මට මේ සුවඳ විඳ ඇති එතනින් නතර වෙන්නේ යදිච්චති තව තවත් කැමති වෙනවා තව තවත් එයාට කැමති සුවඳ ලෝකේ තියෙනවා තියෙන සුවඳ හොයාගෙන යනවා එතකොට තස්සචේ කාම යානස ඡන්ද ජාතස්ස ජන්තුනෝ ඒ කාම යානිකයට නැතිනම් කාමයේ කැමති වුණ කෙනාට ඡන්ද ජාතස්ස ජන්තුනෝ ඒ කෙරෙහිම ඡන්දය ඇති වුණු කෙනාට තේ කාමා පරිහායන්ති ඒ කාමයේ පිරිහිලා යනකොට සල්ල විද්දෝ රූපපතිය අන්න ඒක අපි කැමතිසේ නොපවතිනකොට පෙලීම හට ගන්නව නැතිනම් විඩාව වෙහස අපිට සල්ල විද්දෝ රූපපති හරියට ඊතලයකින් පහර කෑවොත් හඬන්නේ වැළපෙන්නේ යම්සේද ඒ කැමැති දේ නොලැබිල යනකොට ජීවිතේට දුක කියන කාරණාව උරුම වෙලා එනවා. ඒ නිසා දැන් අපිට පටන් ගත්තේ කොහෙන්ද? එකම තැනකින්. නාසයට ආපු ගන්ධය ඉතුරු නැතුව ඒ මොහොතේ නාසයත් එක්කම හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව නොදන්න කම නිසා හදාගත්ත නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥාව දුරු කරගන්න බැරි වුණ නිසා එළියේ තියෙන ගන්ධයට කැමති වුණා කැමති ගන්ධය හොයාගෙන ගියා හොයාගත්ත ගන්ධය ලැබෙනකොට සතුටු වුණා නොලැබෙනකොට ජීවිතේට දුක කියන දේ ආවා දැන් අපිට ස්පර්ශ ආයතන හයෙන්ම ওই විදිහට බැට දෙනකොට අපිට කොච්චර දුකක් ජීවිතේ කියලා අපිට විඳින්න හම්බෙනවද ඒ නිසා අපිට හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් මොකද්ද ආයතනයන්ගේ ආයතන කෘත්‍ය දැනගන්න සලායතන නිරෝධයේ පැත්තට යන්න ගාන ආයතනේ නිරෝධයේ පැත්තට මනස අරගෙන යන්න හොඳට ව්‍යවස්ථාපනය කරගන්න ගාහණය කියන්නේ මොකක්ද කියන එක ඔබට ව්‍යවස්ථාපනය කරගන්නකොට පෙනෙයි අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව අනාගතයට ප්‍රණිදි නැති වෙයි ප්‍රාර්ථනා සංඛ්‍යාත දෙයක් ඇයි වර්තමානයේ තුල මේ දේ නැවත විඳින්න පුළුවන් කියන මානසික මට්ටම මෝඩකම ඔබට දුර වෙලා තියෙන නිසා. ඒ නිසා ඒ අවබෝධය තමයි අපිට ජීවිතේට වැදගත් වෙන දේ. ඉතින් ඒ නිසා බොහොම වැදගත් දහම් පරයයක් තමයි ආශාද ආදීනව නිස්සරණ කියන දහම් පරයය. නමුත් කනගාටුවෙන් නමුත් මතක් කරන්න ඕනේ දේ තමයි මේ ආශාද ආදීනව නිස්සරණ කියන දහම් පරයය අද දවසේ අවභාවිතාවට ලක් වෙමින් මේ ශාසනය නිවනින් ඈත් කරන ශ්‍රාවකය නිවනින් ඈත් කරන ක්‍රමවේදයක් තමයි අද අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා හරියට නිස්සරණ ප්‍රතිපදාව නිස්සරණ ක්‍රමය තේරුම් ගන්න එක අවබෝධ කරගන්න එක බොහොම වැදගත් වෙනවා අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැත්තෙන් අපි යනකොට. ඒ නිසා කවුරුත් අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට කාල වේලාව අනුව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 මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. මේ ස්ථාන දිග්ගහිතිෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයේ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියනවා.